ධර්මානුශාසනාව අද දේශිකානන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පරිශ්‍රණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජනීය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ වෙසක් මාසයේ පුරා පවත්වන ධර්මානුශාසනා මාලාවේ අද මාතෘකාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය පිළිබඳවයි.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 මේ වෙසක් වකවානුව කාල පරිච්ඡේදයේ ධර්ම ශ්‍රවණය කරන බණ අහන සද්ධාවන්ත පින්වත් පිරිස. ඒ වගේම මේ ශාලාවේ බණ අහන පින්වත් ඔබ ධර්මය ඇසීම පිළිබඳව කරුණු කීපයක් දැනගත යුතුව තිබෙනවා. මේ සූත්‍රය සම්මා දිට්ඨි සූත්‍රය අදට નિયમિત මාතෘකාවට අනුව මේ සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මය ඇසීම පිළිබඳව උපදේශයක් දෙනවා. ඒ උපදේශය මම මේ අවස්ථාවේදී අරගන්නට කැමති වෙනවා. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි. සුනාත සාදුකම් ධර්මය මනාකොට අසන්න. සාදුකං මනසිකරෝත ධර්මය මනාකොට සිතාගන්න. සිතෙහි තැම්පත් කරගන්න මේ කියන ධර්මය. භාසිස්සාමි මම දේශනා කරමි. සැලියුත් මහරහතන් වහන්සේ අර භික්ෂූන් වහන්සේට උපදෙස් දුන්නේ ධර්මය හොඳට අහන්න, ඒ අහන ධර්මයේ හිතේ තැම්පත් කරගන්න, ඒ ධර්මය මම දේශනා කරමි කියලා. අද මමත් ඔබටත් සමස්ත වාසී ලෝකවාසී ඔබටත් මම දේශනා කරන්නේ විසත් සමයේ වෙනුවෙන් දේශනා කරනු ලබන සම්මා දිට්ඨිය පිළිබඳ මේ ධර්ම දේශනාව හොඳින් අහන්ඩ සාදුකම් ඒ වගේම හොඳින් සිතේ තැම්පත් කරගන්න සාදුකම් මනසි කරෝත මම හොඳින් දේශනා කරනවා වාසිස්සාමි පින්වත්නි අද මාතෘකාව සම්මා දිට්ඨිය පිළිබඳ හිත යොමු කරන්නට ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර වෙනවා. අයමේව අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සෙය්‍ය තීදා. මේ pāli වගන්තිය ආර්ය වූ අංග 8ක් ඇත්තා වූ මාර්ගයයි. මේ මොකද්ද? සෙය්‍යතිදං ඒ මොකද්ද සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි එය තමයි සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වචනය, සම්‍යක් කර්මාන්ත, සම්‍යක් ආජීව, සම්‍යක් ව්‍යායාමය, සම්මා සතිය හා සම්මා සමාධියයි. මෙතනදී පින්වත්නි අපි විශේෂ අවධානය යොමු කරගන්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ තෘෂ්ණාව නසන්නා වූ ඒ වගේම තෘෂ්ණාව විනාශ කරන්නා වූ ප්‍රඥාවටයි. තෘෂ්ණාව නසන තෘෂ්ණාව විනාශ කරන ප්‍රඥාවට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. තවත් වචනයක් තමයි ඕකටම නුවණ කියලාත් කියනවා. ඕකටම කියන්න පුළුවන් හොඳ දැනීමක් තියෙනවා නම් ඒ සම්මා දිට්ඨියයි. බණ පොතහා වෙනත් සූත්‍රවල සඳහන් වෙනවා සම්මා දිට්ඨිය මේ දැනීම දෙආකාරයක්. මොකද්ද මේ දෙආකාරය එකක් තමයි වැරදි දැකීම. අනිත් දෙවෙනි කාරණය තමයි හරි දැකීම. වැරදි දැකීම කියලා කියන්නේ පින්වත්නි ඔබ වීදුරු කෑල්ලක් මණිකක් කියලා හිතුවොත් ඒක හරි දැකීමක්ද? නැහැ. වැරදි දැකීමක්. ඊළඟට මණිකක් යම් විදිහකින් වීදුරු කෑල්ලක් කියලා දැක්කොත් එහෙම ඒක හරි දැකීමක්ද? නැහැ. ඒක වැරදි දැකීමක්. ඊළඟට නිවැරදි දැකීම කියලා කියන්නේ වීදුරු කෑල්ල වීදුරු කෑල්ලක් හැටියටම දැනගන්නවා. මණික මණිකක් හැටියටම දැනගන්නවා. ඒ නිසා මෙතනදී සම්මා දිට්ඨිය කියලා කියන්නේ හර දැකීමයි. මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ වැරදි දැකීමයි. පින්වත්නි, නිවැරදි දැකීමට දැනීමට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨියේ ප්‍රභේද කීපයක් සූත්‍ර දේශනාවල දැක්වෙනවා. එකක් තමයි කම්මස්ස කතා සම්මා දිට්ඨිය. මොකද්ද? කම්මස්ස කතා සම්මා දිට්ඨිය. එහෙම කියන්නේ කර්මය හා විපාකය තමා අයත් කොට ඇති බව දැනීම තමයි. ඕකනම තව නමක් කියනවා දස වස්තුක සම්මා දිට්ඨිය කියලා සඳහන් කරනු ලබනවා. බණ පොතේ සඳහන් වෙනවා සූත්‍රවල සම්මා දිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනු අත්ති දින්නම් අත්ති ඉත්තං අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානම් පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අයං ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඥා සච්චිකත්තා පවේදෙන්ති මේ pāli වගන්තියෙන් කියන්නේ අර දසවස්තුක සම්‍යක් දෘෂ්ටියයි කාරණා 10ක් මෙයින් විස්තර වුණා මම විස්තර කරන්නම් පින්වත්නි අත්ති දින්නම් ඒ කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටිය දන් දීමේ විපාක ඇති බව සමාන බමුණන්ට දුගී මගී යාචකයින්ට යමක් පරිත්‍යාග කිරීමෙන් අනුග්‍රහ බුද්ධියෙන් හෝ පූජා කිරීමෙන් යමක් ලැබෙනවයි කියලා හිතනවා නම් පිනක් කුසලයක්. ඒකට තමයි අත්ති දින්නම් කියලා සඳහන් කළේ. ඊළඟට අත්ති ඉත්තං. මෙතන ඉත්තං කියන pāli වචනේ තේරුම තමයි මහා පූජා. මහා දාන පූජා. දැන් ලොකු මල් පහන් පූජා කරනවා. ඊළඟට වස්ත්‍ර පූජා කරනවා ආහාර පූජා කරනවා අසදෘස විදියට දහස් ගණනට අන්න ඒ වගේ වගේ පූජාවේ ඵල විපාක තියෙනවයි කියන එක ඊළඟට අත්ති හුතං අත්ති හුතං කියලා කියන්නේ මොකද්ද ගුණවතුන්ට සිල්වතුන්ට පුද පඳුරු යැවීමෙන් විපාක තියෙනවා එහෙමත් නැත්නම් ආහාර පාන වර්ග යැවීමෙන් පින්ඵල තියෙනවා කුසලය තියෙනවා විපාක තියෙනවා කියලා සිතීමයි. අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. සත්‍යා විසින් කරනු ලබන හොඳ නරක දේහි ඵල විපාක තියෙනවයි කියලා දැනගන්නවා. ඔබ කරන හොඳ දේ හොඳ විපාක, නරක දේහි නරක විපාක තියෙනවා. ඒ කියන්නේ යහපත් ක්‍රියා. ඒ වගේම විහෙර විහාර ඉදිකිරීම, ඒ වගේම කය, වචනය, සිත කියන මේ තුන් දොරින් හොඳ කටයුතු කිරීම ආදී සියලු කටයුතු වල හොඳ නරක තියෙනවා, ඵල විපාක තියෙනවායි කියලා දැනගන්නවා. පින්වත්නි, අයං ලෝකෝ මේ ලෝකයක් තියෙනවා, තවත් ලෝක තියෙනවා. ඒ ලෝකවල සතුන් ජීවත් වෙනවා අපි වගේම කියලා හිතනවා තියෙනවා. අයං පරෝලෝකෝ මේ ලෝකය හැර තව පරලෝකයක් තිබෙනවයි කියලා දැනගන්නවා. අත්ති මාතා මවට කරනු ලබන හොඳ නරක දේ ඵල විපාක තියෙනවායි කියලා දැනගන්නවා. මවට සලකනවා නම් හොඳ විපාකයක්. සමහර දූ දරුවෝ මවට නොසලකනවා නම් ඒකෙන් නරක විපාකයක්. අත්ති පිතා පියාණන් වහන්සේට පියාට කරනු ලබන හොඳ නරකයි. කුසලයේ අකුසලයයි. ඒ වගේම අත්ති සත්තා ඕපපාතිකා පින්වත්නි තෘෂ්ණාව කෙලවර කරන තුරු අපි මේ සංසාරේ මෙරි මෙරි මෙරි මෙරි උපදිනවා නැවත නැවතත් උපදිනවා ඒකට තමයි සංසාරය කියලා කියන්නේ මෙන්න මේ ඕපපාතික උපතින සත්තු මෙවැනි ලෝකයක් තියෙනවායි කියලා පිළිගැනීම අපි ඊළඟට සඳහන් කළේ 10 වෙනි කාරණය හැටියට අත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සත්‍තිකත්වා පවේදෙන්ති මෙලව පරලොව දෙක පිළිබඳව තමන්ගේ ඥාණයෙන්ම දැනගෙන සීල සමාධි ප්‍රඥා ගුණයන් වැඩි මනා පිළිවෙත් පුරන මහණ බමුණන් ඉන්නවයි කියලා කල්පනා කිරීම මෙන්න මේ කියන කාරණයට තමයි දස වස්තුක සම්‍යද්දෘෂ්ටිය කියලා මම දැන් සඳහන් කළේ. එතකොට මේ නිවැරදි දැකීම තමයි සම්‍යක් දෘෂ්ටිය කියලා අපේ බණ පොත්වල සඳහන් වෙන්නේ සූත්‍රවල සඳහන් වෙන්නේ. අපාය බයෙන් මිදීමට දෙව් මිනිස් නිවන් සැප ලැබීමට. ඒ කියන්නේ ලෝකේ සැප තුනක් තියෙනවා. එකක් දෙව් සැප. අනික තමයි මේ මනුස්ස ලෝකේ උපරිම සැප සම්පත් විඳීම. ඒ වගේ අනෙක් සැප තමයි නිවන් සැප. දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් ලබනවා. දිව්‍ය ලෝක හයක් තියෙනවා බණ පොත්වල සඳහන් වෙනවා. ඒ වගේම මේ මනුස්ස ලෝකයක් කිසිම අඩුවක් පහඩුවක් නැතුව උප්පත්ති ලැබලා සියලු සැප සම්පත් විඳීම සැපයක් හැටියට තමයි සලකන්නේ. ඊළඟට අපි හැමදෙනාගේම අවසානම සැපේ තමයි මේ සංසාරයේ අවසාන නිෂ්ඨාව තමයි නිවන කියලා සඳහන් කරන්නේ. ඒක නිසා නිවන සැපයක්. මේ සම්‍යක් දෘෂ්ටිය හැර වෙනත් ධර්මයක් නැහැ, දෘෂ්ටියක් නැහැ. ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටියම තමයි අපි ගාව තිබිය යුත්තේ. දේශනාවේ සඳහන් වෙනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා uppajjanti uppannāvā kusalā dhammā bīyo bhavāya vepullāya samvattanti මහණෙනි සම්‍යදෘෂ්ටිය සම්‍යදෘෂ්ටි ඇති තැනත්තා ගාව නූපන්නා වූ කුසල ධර්මය ඉපදීමට හේතු වෙනවා. ඒ වගේම යම්කිසි කුසල ධර්මයක් උපන්නා නම් ඒක වැඩිවීමට බොහෝසේ විපුල වීමට හේතුවක් වෙනවා ඒ අන්ධර්මයක් නිසා නෙවෙයි සම්මියක් දෘෂ්ටිය නිසාමයි කියලා තමයි කියන්නේ ඒ හැර වෙනත් ධර්මයක් දකින්නේ නැහැ කියන එකත් දේශනාවේ සඳහන් වෙනවා. යත ඉදම් භික්කවේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කස්ස භික්කවේ අනුප්පන්නා චේව කුසලා ධම්මා uppajjanti uppannāca kusalā dhammā bihiyo bhāvāya vepullāya සංවත්තಂತಿ මහණෙනි සම්‍යා දෘෂ්ටිකයා හට නූපන්නා වූ කුසලයා උපදිනවා නූපන්නා වූ කුසල සිත් උපදිනවා ඒ වගේම පින්වත්නි උපන්නා වූ කුසල සිත් බොහෝ සෙයින් වැඩෙනවා කා තුලද සම්‍යක් දෘෂ්ටිය තියෙන ඔබ තුල දැන් මේ වෙලාවෙත් තියෙන සම්‍යක් දෘෂ්ටිය. ඇයි බනහන වෙලාවනේ. අපි ලෝකයේ ඇත්ත ඇති තත්ත්වය එවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අපි ඊටාම හොඳින් අහනවා. ඊළඟට මේ සම්මියදෘෂ්ටිය තවත් ආකාරයකින් දේශනා කරලා තියෙනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා. දැන් අපි එකක් කිව්වනේ දසවස්තුක සම්මාදිට්ඨිය. දැන් අපි මේ විස්තර කරන දෙවෙනි කාරණය. චතු සත්‍ය සම්මාදිට්ඨිය කියලා සඳහන් කරන්නේ තත්ත කතමා සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි මෙන්න සම්මා දිට්ඨිය තේරුණා කළා චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා කිව්වේ පින්වත්නි දුක්ඛ සත්‍ය දන්නා ඥානය සමුදය සත්‍ය දන්නා ඥානය නිරෝධ සත්‍ය දන්නා ඥානය මාර්ග සත්‍ය දන්නා ඥානය මෙන්න මේ සතර සම්‍යක් දෘෂ්ටිය හැටියට දක්වනවා චතුසත්‍ය සම්මා දුට්ඨිය කියලා කියන්නේ නියම අයුරින් අවබෝධ වූ විට තමා තුල තිබෙන වැරදි විශ්වාස සියල්ලක්ම දුරු වෙනවා නැති වෙනවා විනාශ වෙනවා මේ චතුස්සත්‍ය සම්මා දිට්ඨිය බුදුදහමේ හැර වෙනත් කිසිම ආගමක දහමක දකින්න නැහැ. බුදුදහමේ පමණයි චතුස්සත්‍ය සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් අපි කාරණා දෙකක් දැනගත්තා. ඊළඟට සම්මා දිට්ඨිය තුන්වෙනි කාරණය හැටියට අපි දක්වන්නේ පින්වත්නි විපස්සන විපස්සනා සම්මා දිට්ඨියයි. විපස්සනා නැත්තම් විදර්ශනාව විශේෂයෙන් බලන විශේෂයෙන් දකින දේ තමයි සම්මාදිට්ඨිය භාවනාවනේ. විදර්ශනා භාවනාව කියලා අපි කියන්නේ. භාවනා කිරීමේදී කාම රූප අරූප කියන මේ ත්‍රිභූමික ලෝක පිළිබඳ ඇත්ත ඇති සතියෙන් දකිනවා. මොකද ඇත්ත ඇති සතියෙන් දකිනවා කියලා කියන්නේ මේ ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සැලකීමේදී ඇතිවන නිවැරදි දැකීමයි. මේ ලෝකේ ගන්නකො මනුස්ස ලෝකය. ඒකේ නিত্য යමක් තියනවද? නෑ. ඒ නිසා අනිත්‍යයි. සැපම තියනවද? නෑ දුකයි. මේවා ඇති වෙන්නේ අපි ආත්මයක් වශයෙන් ගත යුතු නෑ. මේක අනාත්මයි. මෙන්න මේ කාරණා සැලකීමේදී විදර්ශනා ඥානයත් සම්්‍යක් දෘෂ්ටියක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ආයෙත් සම්මා දෘෂ්ටිය විස්තර කරනවා තවත් ආකාරයක්. ඒ තමයි ධ්‍යාන සමාධිත්‍ය. ඔය කට්ටිය ධ්‍යාන වචනේ අහලා තියෙනවා. රූපාවචර අරූපාවචර ධ්‍යාන මුල් කරගෙන පහළවන සිතුවිලි සම්මා දිට්ඨියයි. ඒ වගේම මග්ග සම්මාදිට්ඨිය කියලා ආයෙත් විස්තර කරනවා. මොකද්ද මග්ග සම්මාදිට්ඨිය කියලා සඳහන් කරන්නේ පින්වත්නි සෝවහන් සකුරුදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලවල සඳහන් වන සම්මාදිට්ඨිය. නිවැරදි අවබෝධය තමයි මාර්ග ඥාන සම්මාදිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. ආයෙත් විස්තර කරනවා. ධර්මයේ සමහර සූත්‍රවල ඵල සම්මාදිට්ඨිය කියලා. දැන් සෝවහං සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගසිත වලටත් අපි කිව්වා සම්මාදිට්ඨිය කියලා. ඒ එක්කම ලබන ඵලසිත වලටත් සඳහන් කරන්නේ සම්මාදිට්ඨිය කියලයි. පින්වත්නි සම්මාදිට්ඨිය නැති කිසිවෙකුටත් මේ භයානක වූ සංසාරයෙන් නිදහස් වීමට හෝ දුක් කෙලවර කරගන්නට බෑ. ඒ නිසා අපි තුල තබාගත යුතු එකම දේ තමයි මොකද්ද? සම්මා දිට්ඨිය අපේ සිත තුල තබා ගන්න ඕනේ. අද මම මාතෘකා වශයෙන් තබාගත්තේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සඳහන් වන සම්මාදිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨි සම්මා දිට්ඨීති ආවුසෝ උච්චති. චිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. උජුගතාස දිට්ඨි ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මන්ති මේ මාතෘකා කළ ගාථා පාඨය මේ ගාථා පාඨය දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේදී. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියා. උන්වහන්සේ වැඩ සිටින කාලේ මේ විහාරයේ සරියුත් මහරහතන් වහන්සේත් වැඩ සිටියා. ඒ වගේම ආගන්තුක වෙන ඒ විහාරේ නතර වෙලා ඉන්න ස්වාමින්වහන්සේලාත් වැඩ සිටියා. මේ ස්වාමින්වහන්සේලාගේ ප්‍රශ්නයකට උත්තර වශයෙන් තමයි සලියුත් මහරහතන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කළේ. ස්වාමින් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට සලියුත් හාමුදුරුව ගාවට ගිහිල්ලා වැඳලා ප්‍රශ්න තුනක් අහනවා. මොකද්ද පළවෙනි ප්‍රශ්නය? ආර්ය ශ්‍රාවකයා තුල සම්මිය දෘෂ්ටිය ඇති වෙන්නේ කොහොමද? ආර්ය ශ්‍රාවකයා කියලා කිව්වහම ආර්ය ශ්‍රාවකයාත් ගණන් ගන්නවා උපාසක උපාසිකා භික්ෂුණිය. දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසමයි මුල් කරගෙන මේ ආර්ය ශ්‍රාවකයා කියලා කිව්වේ. ඊළඟට දෘෂ්ටිය නිවැරදිවන්නේ කොහොමද කියලාත් ඇහුවා දෙවෙනි ප්‍රශ්නය. ඊළඟට අහනවා නිවනට පැමිණෙන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න ටික සැලියුත් මහරහතන් වහන්සේ අපිට පැහැදිලි කරලා විස්තර කරලා දෙන්න කියලා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ සැලියුත් මහරහතන් වහන්සේ එහෙනම් මම කියන්නම් හොඳට හිතේ දරාගන්න මම දේශනා කරන්නම් කියලා සඳහන් කළේ. සැලියුත් මහරහතන් වහන්සේ සම්මිය දෘෂ්ටිය පිළිබඳ මේ සූත්‍රයේදී කාරණා 16ක් පමණ විස්තර කරනවා. දිග සූත්‍රයක් ඊටාම සාරාංශ කරලා අපිට ලැබිලා තියෙන වේලාවට අනුව මේ දේශනාව කරන්න මම සූදානම් වෙන්නේ. පින්වත්නි, සමස්ත ලංකා ලෝකවාසී පින්වත්නි. යම් කෙනෙකුගේ සම්මා දෘෂ්ටිය කියලා කියන්නේ සම්මිය දෘෂ්ටිය කියලා කියන්නේ මේකයි. දස කුසල් හා කුසල් මුල් දැනගන්නවද? දස අකුසල් හා දස අකුසල් මුල් දැනගන්නවද අන්න ඒක සමාධිත්‍යයි. ඊටාම ලේසි, ඊටාම පහසුයි. ඔබ ගත්තාම ඔබේ ශරීරය බෙදෙනවනේ ශරීරය කය වචනය හිත කියලා. කයෙන් සිද්ධ වෙන පව්. ඒවට කියනවා දස අකුසල් කියලා. සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමේ වරදවා හැසිරෙනවා නම් ওই තුන විතරනේ. ඒවා පව්. ඒවා නොකර ඉන්නවා නම් දස කුසල්. ඔබේ වචනය ගත්තාම බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, වැඩකට නැති වචන කියනවා. ඒවා පව්. ඒවා නොකර ඉන්නවා නම් කට රැක ගන්නවා නම් ඒක කුසල්. ඊළඟ මහා ලොකු ශක්තියක් බලයක් තියෙන ඔබේ හිත අකුසල් තුනක් උනේ. තද බල ලෝභය. අපි කියන්නේ රාගය කියලා. ඊළඟට ద్వේෂය. තරහව, ඊර්ෂ්‍යාව, කුවක්කම, කුඩු කේඩුකම් කියලා අපි වචන ගොඩක් පාවිච්චි කරනවා. ඊළඟට කියන්නේ මෝහය, මෝඩකම. මෙන්න මේ කියන දැන් අපි ඔය සඳහන් කළේ දස අකුසල් පැත්ත. ඕවා නොකරනවා නම් ඕක දස කුසල් පැත්ත. එතකොට මේ දස කුසල් හා දස අකුසල් පිළිබඳ දැනීම ඊළඟ කුසල මූල හා අකුසල මූල පිළිබඳ දැන ගැනීම. අකුසල මූල කිව්වේ ලෝභය, ద్వේෂය, මෝහය. කුසල මුල් කියලා කිව්වේ අලෝභය, අද්වේෂය, අමෝහය. මෙන්න මේවා හොඳට තෝරා බේරා ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා සලියුත් මහරහතන් වහන්සේ එදා සවැත් නුවරදී දේශනා කළා. පින්වත්නි, කබලින්කාර පස්ස මනෝ සංචේතනා විඥාන යන ආහාර වර්ග හතරක් තෘෂ්ණාව නිසා ඒ ආහාර හටගන්නා බවත් තෘෂ්ණාව නැතිවීමෙන් ඒ ආහාර නැතිවන බවත් හරිහැටි තෝරා බේරා ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඔය එක ආකාරයකට දේශනා කළා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ආයත් සැලියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මහ මේ වික්ෂූන්ට ජාති ජරා මරණ ශෝක පරිදේව මේවා සියල්ලක්ම දුක බවත්. ජාතිය ඉපදීමනේ ජරාවටපත් වීම මරණයටපත් වීම ශෝක කිරීම දුක් දුම්නස් මෙන්න මේ ඇලීම් දෙලීම් වැළපීම් මේවා සියල්ලක්ම දුකයි. ඒ වගේම ඒවා සියල්ලක් තෘෂ්ණාව දුකහට ගැනීමේ හේතුව බවත් නිවන දුක නැති කිරීම බවක් දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කළේ. සලියුත් හාමුදුරුව ආයෙත් දේශනා කරනවා ආයු පිරීමෙන් ඇතිවන දිරීමක්. ඒ කියන්නේ ආයුෂ අපේ පරමායුෂ අවුරුදු 120ක් නේ. මේ අවුරුදු 120 අවසන් වෙනකොට අපේ ශරීරය බිඳිලා යනවා. ඊට මෙහා කර්ම ශක්තිය උඩ ඊට මෙහායිදී ආයුෂ අඩුවත් මැරෙන්නට පුළුවන්. මෙන්න මේ ආයුෂ අඩුවීමත් ස්කන්ධයයි කියලා ස්කන්ධ විසිරී යෑම කියන මරණයත් ඉපදීම නිසා ජරා මරණ දෙක ඇතිවන බවත් ඒවා නූපදීමෙන් ඒ දෙකම නැතිවන බවත් කල්පනා කිරීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කරේ. පින්වත්නි දැන් අපි මේ සම්මා දිට්ඨිය පිළිබඳ කරුණු කාරණා දේශනා කරගෙන යන අතර තවත් කාරණයක් සැලියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පහළවීම නම් වූ જાතියක් මේ ශරීරය ගත්තාම ස්කන්ධ ධාතු ආයතන ඔක්කොම තියෙනවා එක්ක අහුවෙලා මෙන්න මේවා භවය නිසා જાතිය ඇතිවන බවත් භවය නැතිවීමෙන් જાතිය නැතිවන බවත් තේරුම් ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කරන්නේ. කාම රූප අරූප කියන මේ ලෝක තුන භවයන් තුනත් උපාදානයේ නිසා භවයේ හටගන්නා බවත් උපාදානයේ නැතිවීමෙන් භවය නැතිවනවා මේ භවය පිළිබඳ සිතවිල්ල නැති කිරීම ඒ පිළිබඳ හිත යොමු කිරීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කරන්නේ. පින්වත්නි සතර උපාදානයන් ඒ වගේම තෘෂ්ණාව නිසා උපාදානයන් හටගන්නා බව ආසාව රාගය නිසා තෘෂ්ණාව නැතිවීමෙන් උපාදානයන් නැතිවන බවත් සංසාරය හිස් කරන බව නතර කරන බව තේරා බොයරා දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා දේශනා කරනු ලබන්නේ. පින්වත්නි ඇස කන නාසය දිව ශරීරය අපේ ඉඳුරන් හයනේ මේ ඉඳුරන් හයට ගෝචර වෙන්නේ මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතට ධර්ම මෙන්න මේ සවදෑරුම් තණ්හාවත් වේදනාව නිසා තණ්හාව හටගන්නවා මේ වේදනාව නැතිවීමෙන් තණ්හාව නැති කරනවායි කියලා දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කළේ. නැවතත් දේශනා කරනවා බුදුරජාණන් මේ සරියුත් මහරහතන් වහන්සේ ඇස නිසා ඇතිවන වේදනාව ආදී සැබදෑරුම් වේදනාවන් සැබදෑරුම් කියේ ඇස කන නාසය දිව ශරීරය කියන මේවානේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නා බවත් ස්පර්ශය නැති කිරීමෙන් විනාශ කර දැමීමෙන් වේදනාව නැතිවන බවත් දැන ගැනීම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. චක්කු සම්පස්සේ ආදී ස්පර්ශ හයක් සලායතනයන් නිසා ස්පර්ශ හටගන්නා බවත් සලායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වන බවත් දැන ගැනීම සම්මා දිට්ඨියයි චක්කු සෝතාදී ආයතන හයත් නාම රූප නිසා ඒවා හටගන්න බවත් නාම රූප නැතිවීමෙන් සලායතන නැතිවන බවත් දැන ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨිය කියලා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මෙන්න මේ කියන ඒවට නාම මේ භූත රූප හතරක් උපාදාය රූප 24ක් මේක අභිධර්මයේ විස්තර කරන්නේ මේ භූත රූප හතර කිව්වේ පඨවි ආපෝ චේදෝ වායෝ ඊළඟට උපාදාය රූප 24ක් තියෙනවා මෙන්න මේවා රූපයයිද ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප හටගන්නා බවත් විඥානයේ නැතිවීමෙන් නාම රූප නැති වෙන බවත් දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කරන්නේ. පින්වත්නි තවත් කාරණා කීපයක් තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ අර භික්ෂූන්ට කියලා දෙනවා මොකද්ද කියලා දෙන්නේ? චක්කු සෝතාදී සවැදෑරුම් විඥාණයනුත් සංකාර නිසා විඥාන හටගන්නා බවත් සංකාර නැතිවීමෙන් විඥානේ නැතිවන බවත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඒට ඇති ප්‍රතිපදාව බව දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කරන්නේ. පින්වත්නි ඊළඟට සලියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ කාය චිත්ත වචී යන සංකාර තුන දැන ගැනීම අවිද්‍යාව නිසා නොදැනුවත්කම නිසාම අපේ තියෙන මෝඩකම නිසාම සංකාර හටගන්නා බවත් අවිද්‍යාව නැතිවීමෙන් සංකාර නැතිවන බවත් ඒ වගේම ආර්ය මාර්ගික ආර්ය මාර්ගයේ මුල් කරගෙන එයට ඇති ප්‍රතිපදාව බවත් දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කරන්නේ. චතුරාර්ය සත්‍ය නොදැනීම නම් වූ අවිද්‍යාවත්. ඒතර චතුරාර්ය සත්‍ය අපි මුලින් සඳහන් කළේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ඒක හැමදෙනාම කියවලා පොතපත කියවලා දැනුම ඇති කරගන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය නොදැනීම තමයි මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය දැනගන්නේ නැත්නම් ඒකට අපි කියන්නේ අවිද්‍යාවයි. විද්‍යාවක් නෙවෙයි දැනීමක් නැහැ. නොදැනුවත්කමයි. ඒ නිසා මේ අවිද්‍යාවත් චතුරාර්ය සත්‍ය නොදැනීම නිසාම හටගන්නා අවිද්‍යාවත් ආශ්‍රව නිසා අවිද්‍යාව හටගන්නා බවත් අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රව නැතිවන බවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙවට ඇති එකම ප්‍රතිපදාව බවත් දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කරන්නේ. පින්වත්නි, කාම භව, අවිජ්ජා කියන ඒ කියන්නේ කාම භව අවිවිජ්ජා කියන මේ ආශ්‍රවයන්. කාම කියලා කියන්නේ ඇලීම. රාගය, ඇස කන නාසය දිව ශරීරය කියන මේ වගේ ඒ ඒ අරමුණු කරා ඇලී ගැලී වාසය කිරීමනේ කාම. රාගය කියලා සඳහන් කළෙත් ඒකයි. භව කියලා කියන්නේ මේ භව තණ්හාව. භවයේ කාම රූප අරූප මේ භවයන් පිළිබඳ ලෝක තුනක් පිළිබඳ නැත්නම් තවත් උපදින භව පිළිබඳ ඇති දැඩි රාගයේ ආසාව. ඒ වගේම අවිද්‍යාව. මෙන්න මේ කියන ආශ්‍රවත් අවිද්‍යාව නිසා ආශ්‍රව හට ගන්නවා. නොදැනුවත්කම නිසා තමයි මේ ආශ්‍රවයන් බැඳීම් හටගන්නේ. අපිට විද්‍යාව තියෙනවනේ නැත්නම් හොඳ දැනුමක් තියෙනවනම් බැඳි බැඳි ඉන්නේ නැහැ සංසාරේ. ඒවා සියල්ලක් විනාශ කරමින් අපි මේ සංසාරයේ කෙලවර කරනවා. ඒ නිසා අවිද්‍යාව නිසා ආශ්‍රවයන් හටගන්නවා. අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රවයන් නැති බව දැනගන්නවා. එහෙම දැනගෙන එහෙම දැනගන්න ඔබ මේ බණහන පිරිස මේ ශාලාවේ වගේම ලංකා ලෝක මේ ගුවන් විදුලියට සමන් දෙන අය රාගය දුරු කරනවා නම් සියලු බැඳීම් දුරු කරනවා කාමය ඒ කියන්නේ ඇලීම් සියල්ලක් දුරු කරනවා නම් ඒ වගේම द्वේෂය දුරු කරනවා නම් द्वේෂය තරහ ඊර්ෂ්‍යාව ඒව දුරු කරනවා නම් ඒ වගේම ආත්ම ශක්තිය ඒ කියන්නේ මමය මාගේ කියලා කල්පනා කරන ඒ ආත්ම දෘෂ්ටිය දුරු කරනවා නම් මානය හා අවිද්‍යාව දුරු කරලා අරහත් මාර්ගය මේ ආත්මයේදීම උපදවා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. මේ ආත්මයේදීම කිව්වහම ඔබ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය කර්ම સિદ્ધ කරලා තියෙන්න ඕනේ. දැන් අපි මොනවා හරි පැලයක් ගත්තාම හිටවනවනේ. අඹ පැලයක් හිටවනවා. අඹ පැලේ හිටවපු ගමන් gediyeන්නේ නැහැ. ඒකට පොහොර දාන්න ඕනේ, ඒකට වතුර දාන්න ඕනේ, ගහට වයස යන්න ඕනේ. ඒ වයස ගිහිල්ලා ඒක කොළ දළු එන්න ඕනේ. ඊළඟට ඒකේ මල් හැදෙනවා, ඊළඟට ගෙඩි හැදෙනවා, පළදාව හැදෙනවා. ඒකට කාලයක් යනවා. ඒ වගේ ඔබ මේ ශාලාව ඇතුළේ බණ අහන ඔබ ලංකා ලෝකවාසී බණ අහන ඔබ මේක සංසාරේ පුරුදු කරගන්න ඕනේ අපේ ජීවිතේ. එහෙම පුරුදු කරගත්තොත් තමයි දාන සීල භාවනා. ඔය කාරණා පුරුදු කරගන්න ඕන ජීවිතේට. ඒ වගේම අපි සීල සමාධි ප්‍රඥා සීලය සමාධිය ප්‍රඥාවත් අපි පුරුදු කරගන්න ඕනේ. අන්න එහෙම පුරුදු කරගත්තොත් තමයි මේ ආත්මයේදීම අපිට පුළුවන් වෙන්නේ ජාති ජරා ව්‍යාධි නැති උතුම් වූ නිවන අවබෝධ කරගන්න. ඒකට සම්මයක් දෘෂ්ටිය අපිට හේතු වෙනවා පින්වත්නි. සම්මයක් දෘෂ්ටිය කියලා ඔන්න නැවත මං සාරාංශ කරලා ඔබට අවබෝධ කරවනවා. රාගානුසය දුරු කරවන. ඒ කියන්නේ ඇලීම්, කාමය රාගය දුරු කරනවා නම් එතන තියෙන්නේ සම්මා දිට්ඨියයි. හොඳට පැහැදිලි කරගන්න. පටිඝානුසය. පටිඝ කියලා කියන්නේ තරහ, ద్వේෂයයි. මෙන්න මෙය හිතෙන් දුරු කරනවා නම් මමයේ මාගේ කියලා කියන දෘෂ්ටිය මානානුසය දුරු කරනවා නම් කර්ණ තුනක් රාගානුසය පතිඝානුසය මානානුසය කියන මෙන්න මේ කරුණු කාරණා හිතෙන් දුරු කරනවා නම් අවිද්‍යාව හැර විද්‍යාව උපදවාගෙන ඉහාත්මයේදීම දුක් කෙරවල කරනවා ඒ වගේම සිත ඍජු වෙනවා ඒ වගේම ධර්මයේහි ಗುಣ දැනගෙන පැහැදීමෙන් නිර්වාණාබෝධය ලබා ගන්නට පුළුවන්. පින්වත්නි, ඔබ ඔබ පිළිබඳවම කල්පනා කරලා මේ ඔක්කොම ධර්මයයි කියලා මේ සඳහන් කළේ ඔබේ සිතුවිලි ඔබත් ශරීරයත් සිතුවිලිත් එක් කරගෙන ඉපදුණු ඒ ඒ වචන වලින් වෙනස් වෙනස් වශයෙන් අපි සඳහන් කළා මේ ඔබ තුළම උපදින සම්මිය දෘෂ්ටියයි ඒ නිසා අපි ලෝකේ ඔබ ගවීම පටන් ගමුකෝ ඔබත් පරිසරයත් ඔබත් අනුනුත් පරිසරයක් කියන මේ සමාජයේම හොඳ සිතින් බලනවා නම් ඇත්ත ඇති සැටියෙන් දකිනවා නම් ඒක තමයි සම්මා දිට්ඨිය කියලා සඳහන් කළේ. ඒ නිසා පින්වත්නි ඔබට දෙව් මිනිස් සැප කෙලවර උතුම් වූ නිවන සාක්ෂාත් වේවා. ඒ සඳහා සම්නක් දිට්ඨි ඥාණය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රම දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු තේ මං සදා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කැලණිය චිත්තඅභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජනීය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු